යමෙක් කියනවා නම් කුසල් කරන සියලුම දෙනා සුගතිවලම උපදිනවා කියලා තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් කුසල් කරන සමහරක් දෙනා සුගතිවල උපදිනවා කියලා පිළිගන්නවා. යමෙක් කියනවා නම් කුසල් කරන සමහරක් දෙනා නිරය උපදිනවා කියලා ඒකත් තථාගතයන් වහන්සේ පිළිගන්නවා. ඒ වගේම යමෙක් අකුසලයට විපාකයක් නැහැ කියනවා නම් ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් අකුසලයට විපාකයක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ ඒක පිළිගන්නවා. යමෙක් කියනවා නම් අකුසල් කරන සියලුම දෙනා නිරේ උපදිනවා කියලා ඒක තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් අකුසල් කරන සමහරක් දෙනා නිරේ උපදිනවා කියලා ඒක පිළිගන්නවා. යමෙක් කියනවා නම් අකුසල් කරන සමහරක් දෙනා සුගතිය වල උපදිනවා කියලා පිළිගන්නවා. එයි මෙහෙම දේශනා කළේ. අනිකුත් දහම් වලට, අනිකුත් දර්ශන වලට, අනිකුත් මත වලට, අනිකුත් පිළිපැදීම් වලට මේ දහම විරුද්ධයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවම කර්මයේ වශයෙන් පනවනවා. චේතනාව කියන්නේ සිත බලවත් වෙනවා. සිතේ බලවත් ස්වභාවය චේතනාවයි. හැබැයි බලවත් කරන්නේ කුසලයට බලවත් කරන්නේ තණ්හාව නිසා. අකුසලයට බලවත් කරන්නේ තණ්හාව නිසා. ලෝකේ වැඩි දෙනෙක් කුසල් කරන්නේ භව තණ්හාවෙන්. භව තණ්හාව නිසා තමයි කුසල් කරන්නේ. එහෙනම් මේ තණ්හාව ගැන දේශනා කරගෙන එන අවස්ථාව පසුගිය දේශනා තුළ තෘෂ්ණාව පිළිබඳවයි අපි දේශනා කළේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි පිළිබඳව අපි පැහැදිලි කිරීම කරා. දැන් දේශනා කරගෙන ඉන්නේ ditthi විසුද්ධි පිළිබඳව. ditthිය කියන්නේ දකිනම. විසුද්ධි. පැහැදිලිව පිරිසිදුව දකිනවා. ඒ පිරිසිදුව දකින්න ඕනේ. අපි මෙච්චර කාලයක් දැකලා තියෙන අපිරිසිදුව. වැරදි ආකාරයට. නිවැරදි ආකාරයට නෙමෙයි. ඒ දිට්ඨිය විසුද්ධි වෙන්න කම්මස්සකතා සම්මාදිට්ඨිය. කර්මයට අනුරූපව සත්‍යාගයේ මේ සංසාර ප්‍රවෘත්ති සිද්ධ වෙනවා කියන එක දකින්නත් ඕනේ. ඒකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨි. නිවැරදිව දකිනවා. කර්මයට අනුරූප. ඊට පස්සේ දේශනා කරන විපස්සනා සම්මාදිට්ඨි. විදර්ශනා තුලින් ලබා ගන්න අවබෝධය සම්මාදිට්ඨියයි. ආයි දේශනා කරන චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය අවබෝධය සම්මාදිට්ඨියයි. එතනින් අවසන්. එතනින් ඉවරයි. එහෙනම් මේ සියල්ල මේ තෘෂ්ණාව තර අකුසල් කරන්නේ තෘෂ්ණාව මූලික කරගෙන. කුසල් කරන්නේ සමහරක් දෙනා. තෘෂ්ණාව මූලික කරගෙන භව තණ්හා. එහෙනම් අපි මේ කරන කුසලය ප්‍රාර්ථනා කළත් නොකළත් මේ අරමුණ ඊට වෙනවා. එයි. කුසලයට විපාකයක් තියනවා කියන්නේ. එහෙනම් ඒක කුසලයට ලැබෙන විපාකේ යහපත් එකක්. ඉතින් යහපත් එකක් න අරමුණ ඉටු වෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුසලය තුල අරමුණ ඉටු වෙනවා. එහෙනම් මේ පත්‍රිකාවේ ලියලා තියෙන අරමුණු සියල්ල ඉටු කරගන්න පුළුවන්. පින්කමක් සිද්ධ කරන්න. ධර්ම ශ්‍රවණ මේ පින්කම. අපි කතා කර කර හිටියේ තණ්හාව ගැන. තණ්හාව කියන්නේ සිත තුළ උපදින ධර්මතාවයක්. ශරීරය හැදෙන එකක් නෙමෙයි. සිතේ හැදෙන ලෙඩක්. සිතේ හැදෙන රෝගයක්. තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ ඇලෙන තැන තණ්හාව. ඒ ඇලෙන තැන පසුගිය දේශනාවල තියෙනවා. 60 තැනක ඇලෙනවා. 108 ආකාරයකට. 108 ආකාරයකට 60 තැනක ඇලෙනවා. මෙන්න මේක බෙදලා වෙන් කරගන්න. එතකොට ඇලෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්, ඇලෙන හැටි දැනගන්න පුළුවන්, ඇලෙන අවස්ථා දැනගන්න පුළුවන්, ඇලීම අයින් කරන්නත් පුළුවන්. නැත්තම් අයින් කරන්න බෑ මේක. ඒ බැරි වෙච්ච නිසා තමයි අපි මේ භවයටත් ආවේ. අපි පෙර භවයේ මේ තෘෂ්ණාව කියන මේ හේතුව, මූල හේතුව, මේ තෘෂ්ණාව, samudari සත්‍ය. මේක අපි පෙර භවයේ අවසන් කළා නම් මේ භවයට එන්නේ නැහැ. බණ කියන්නේ මම එන්නේත් නැහැ. මටත් පෙර භවයේ තණ්හාව තිබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ භවයට ආවේ. හැබැයි ඒ තණ්හාව නැති කරන මග හොය හොයාවා. ඔයත්ොත් එහෙමයි. ඒ නිසා තමයි බණහඬ වාඩි උනේ. නිවැරදි ධර්මයක්. නිවැරදි දේශනයක්. චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒ සත්‍ය හතර ආර්ය සත්‍ය. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදි. සත්‍ය කියන්නේ ඇත්ත. මේ හතර අවබෝධ වුණොත් එතන ඉවරයි. ඒක අවබෝධ කරගන්න තාක්කල් මේක හට ගන්නවා, දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ ප්‍රධාන ඒවා. ජාති ජරා ව්‍යාධි මරණ. ඇයි ඊට අමතර වෙන ඒවා? ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්ය ඒවත් එනවා. නිරන්තරයෙන් එනවා. කායික ආශ්‍රයක් හින්දාද? පසුගිය ධර්ම දේශනාවෙත් කිව්වා. ආශ්‍රය නොකළ යුතු කෙනෙක් ඇසුරු කරනවා අපි. ඒ නිසා ওই ටික අපිට විඳින්න වෙලා තියෙනවා. ඇසුරට නොසුදුසු කෙනෙක් ඇසුරු කළොත් අපිට දුක් විඳින්න වෙනව නේද? ආශ්‍රයට සුදුසු නැති අපට අනර්ථයක් කරනවා නම් අපිව නිරන්තරයෙන් පීඩාවටපත් කරනවා නම් අපිව පෙළනවා නම් අපිව අපහසුතාවයටපත් කරනවා නම් යම් කෙනෙක් යම් කිසි කෙනෙක් එයාව ඇසුරු කරනවද නැද්ද? ආශ්‍රයෙන් අයින් කරන්න ඕනේ. හැබැයි හොඳටම දන්නව දැනගෙනත් ආශ්‍රය කරනවා. ඒකට කියනවා විද්‍යාව කියලා. ඒකට කියනවා අවබෝධ අනවබෝධය කියලා. ඒකට කියනවා මෝහය කියලා. ඒකට කියනවා මුලාව කියලා. දැන්නවා. කවුද ආශ්‍රයට නොසුදුසු කෙනා? තණ්හාවයි. දැන් එනකොට ආශ්‍රය කරගෙන නෙමෙයි දාවේ. අදත් එයාට එක්ක ආශ්‍රය තිබෙන්නේ නැති. ඊයේ තිබ්බද? පෙරේද ගිය සතිය හැමත් තිබ්බ. හෙටත් තියාගන්න බලාපොරොත්තු වෙනවද? සසරෙන් නිවනට යන්න බෑ. මාත්‍රිකාව සසරෙන් නිවනට උනාට මෙයත් එක්ක ඇසුරු කරන තාක්කල් යන්න බැරි වෙනවා. ඒ කියන්නේ මං කිය පෙර භවයේ අවසන් කළා නම් මේ භවයට එන්නේ බුදුරජාණන් වහන්සේ හේතු අයින් කරා. ඒ samudari සත්‍ය හේතු අයින් කරාම ඵල නිරෝධයක් තියෙනවා. ඵලය නිරෝධයි. ඒ කියන්නේ දුක් ටික සියල්ල ඉවරයි. ආයි කවම කවදාවත් නැවත හටගන්නේ අපිට හට ගන්නවා ඇයි තණ්හාව තියෙන නිසා එහෙනම් යාව ආශ්‍රයෙන් මොකද කරන්න ඇසුර අයින් කරන්න හැබැයි එන්නේ මිත්‍ර වෙස්යෙන් උදව් කරන මුවාවෙන් එන්නේ උපකාර කරන ස්වභාවයෙන් එන්නේ ඒ හතුර තමයි අඳුන ගන්න අමාරු නේ උදව් කරන්න එන මුවාවේ එන හතුරා. එයාව අඳුර ගන්න අමාරුයි. ඒ නිසා තමයි තණ්හාව තාම අඳුර ගන්න බැරි වුණේ. එයාව හරියට අඳුර ගන්න ඕනේ. මං කිව්වා 108 ආකාරයකට හැසිරෙනවා 60 තැනක. එයින් අපි 18ක් දැන් කිව්වා. පසුගිය දේශනා තුළ මේ ධර්ම හැමදාම අහන්න වෙනවා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දට අහන්න. නැත්තම් මේක සතියෙන් සතියට ගලපලා මම දේශනා කරන්නේ. මොකද පැයකින් දේශනා කරන්න බෑ. තථාගත දහම 84000ක් ධර්මස්කන්ධය තියෙනවා. හැබැයි 84000ක් ධර්මස්කන්ධයෙන් 82000ක් ලෞතර බුදුරජාණන් වහන්සේ 2000ක් අනිකුත් මහරහතන් වහන්සේලා. හැබැයි ඒ සියල්ලත් ඒ 84000ක් ධර්මයේ තුල තියෙන චතුරාර්ය සත්‍යය. අවසානයේ අවබෝධයේ චතුරාර්ය සත්‍යය. එහෙනම් පසුගිය දේශනාවල අධ්‍යාත්මික හා බාහිර අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා බාහිර ආයතන හයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය සිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අධ්‍යාත්මික බාහිර ඒ දෙක පිළිබඳව කිව්වා ඒ දෙක නිසා හටගන්න සිත පිළිබඳව කිව්වා පොඩ්ඩක් මතක් කරනවා ඇසයි රූපය නිසා සිතක් හැදෙනවා පිළිගන්නවා පිළිගන්න වෙනවා බලන්න කෙනෙක් නැහැ ඔකේ දකින්න කෙනෙකුත් නැහැ. පෙනෙන කෙනෙකුත් නැහැ. ඒ බලනවා, පෙනෙනවා, දකිනවා කියන තුල හිටියොත් තණ්හාව ඇති වෙනවා. හේතුඵල ධර්මයක් කියලා මනසින් දැක්කොත් තණ්හාව ටිකක් අඩු කරගන්න පුළුවන්. මේක හේතුඵල ධර්මතාවය. ඇසයි රූපය නිසා සිතක් හැදෙනවා. ඒ සිතට නොඇලී ඉන්න පුළුවන් හේතුඵල ධර්මයක් හැටියට දැක්කොත්. මම බලනවා කියපු ගම සිත එතන ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාව පටන් ගන්නවා. කන ශබ්ද සිත හේතුඵල ධර්මතාවයක් කියලා මනසින් දැක්කොත් තණ්හාව ටිකක් දුර්වල වෙනවා. මට ඇහෙනවා කියලා ගත්තොත් මට ඇහුණා මං අහගත්තා කියලා ගත්තොත් තණ්හාව විතර පටන් ගන්නවා. පැහැදිලිද මං කියන එක? නාසයයි ගන්ධයයි නිසා සිතක් හැදෙනවා. ඒක හේතුඵල ධර්මයක් කියලා දැක්කොත් තණ්හාව ටිකක් අඩුයි. මට සුවඳයි මට ගඳයි කියලා ගත්තොත් තණ්හාව එතන ලගිනවා. දිවයි රසයයි නිසා සිතක් හැදෙනවා කියලා හේතුඵල ධර්මයක් කියලා දැක්කොත් තණ්හාව ටිකක් අඩු වෙනවා. මේක හේතුඵල ධර්මයක්. මට රස නැහැ. මට රස නැහැ. පැණි රස, තිත්ත රස, කහට රස මට නෙමෙයි හේතුඵල ධර්මයක්. කියලා ගත්තොත් තණ්හාව ටිකක් සිත ඇලෙන ස්වභාවය අඩු වෙනවා. මට රසයි කියපු තැන හෙටත් උනේ. තණ්හාව එතන හැදෙනවා. කයයි පහසයි නිසා සිතක් හැදෙනවා. ඒක හේතුඵල ධර්මයක් කියලා දැක්කොත් මනසින් තණ්හාව ටිකක් අඩු වෙනවා. මට සීතලයි මට උස්නයි කියලා ගත්තොත් තණ්හාව එතන ඇති වෙනවා. මනසයි අරමුණු නිසා සිතක් හැදෙනවා. මනෝවිඥාණය. ඒක හේතුඵල ධර්මයක් කියලා දැක්කොත් සිත ඇලෙන එක අඩු වෙනවා. එහෙම නැත්නම් මම කල්පනා කරනවා මම හිතුවා කියලා ගත්තොත් තණ්හාව එතන ලගිනවා. ඒ සිත් හයම නාම ධර්ම. ඇසයි රූපේ රූප ධර්ම. කනයි ශබ්දයයි රූප ධර්ම. සිත නාම ධර්මයක්. නාසයයි ගන්ධයයි රූප ධර්ම හැදුණු සිත නාම ධර්මයක්. දිවයි රසයයි රූප ධර්ම හැදුණු සිත නාම ධර්මයක්. ශරීරයයි පහසයි රූප ධර්ම හැදුණු සිත නාම ධර්මයක්. නාම රූප වෙන් කර ගැනීම තුළ තවදුරට තණ්හාව දුර්වල වෙනවා. නෑ නාම රූප දෙකක් තියෙන. මේ පුච්චලෙක් කොහෙද මෙතන? මෙතන කොහෙද සත්‍ය? මෙතන කොහෙද කෙනෙක්? මේ නාම රූප දෙකක් තියෙන්නේ. පැහැදිලිද කියන එක? මනසයි අරමුණයි නාම රූප තියෙන. රූපයක් අරමුණු කළා නම් නාම රූප. නාමයේ නාමයක් අරමුණු කළා නම් ඒ කියන්නේ විදීමක් වේදනාවක් අරමුණු කළා නම් නාමයේ නාමයක් අරමුණු කළා. සංඥාවක් අරමුණු කළා නම් නාමයේ නාමයක් අරමුණු කළා. සංස්කාරයක් සිත බලවත් වෙච්ච ආකාරයක් අරමුණු කළා නම් ඒත් නාමයේ නාමයක් අරමුණු කළා. නාමයක් නාමයක්. එහෙනම් මොනවද ලැබෙන්නේ? මොනවද තියෙන්නේ? නාම රූප දෙකක්. ඒ නාම රූප දෙක තුල නිවැරදිව දැක්කද? නාම රූප පරිච්ඡේද ඥානෙ. නාම රූප පිරිසිඳ දන්නා නුවණ. මේක ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ. මේක නැතු ඉදිරියට යන්න බෑ. ඉස්සෙල්ලාම එන්නේ සම්මර්ෂණ ඥානය. දැන් ওই කොටස් වලට බෙදීම තුල ඉන්නේ සම්මර්ෂණ ඥානයක්. බෙදලා බැලීම තුල. ඒ බෙදලා බැලිලා අවබෝධ කරගත්ත දේ තියෙන්නේ නාම රූප දෙකක් නාම රූප පරිච්ඡේද ඥානයයි. ඊට පස්සේ තමයි මේ නාම රූප දෙකට හේතු හොයන්නේ. එයි හොයන්න තියෙන ওই දෙකේ හේතු විතරයි. ওই දෙකේ හේතු විතරයි හොයන්න තියෙන වෙන කිසිම දෙයක් නැහැ. ඕනම දෙයක් අරගත්තොත් නාම රූප දෙක ඇතුළත් නාම රූප දෙක තුල ඇතුළත් වෙනවා. ඒ නිසා හේතු හොයන්න තියෙන්නේ ওই දෙක තුල. එහෙනම් නාමංච රූපංච. නාමයයි රූපයයි ක්‍රියාත්මක වෙන්නේ. මම කරුණු 201ක් මේස විභාගය සඳහා අරගෙන තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේක අපේ අවබෝධයට පහසුව පිණිස 28ක් රූප ద్వාර 6ක් අරමුණු 6ක් විඥාන 6ක් ස්පර්ශ 6ක් වේදනා 6ක් සංඥා 6ක් සංචේතන 6ක් තෘෂ්ණා 6ක් දැන් මේ කියන්නේ තෘෂ්ණා පිළිබඳ ඊට පස්සේ තියෙන විතර්ක 6ක් ਵਿਚාර 6ක් ස්කන්ධ 5ක් පංචස්කන්ධය ආයතන 12ක් අධ්‍යාත්මික බාහිර ධාතු 18ක් ඉන්ද්‍රිය 22ක් භව 3ක් ආයි භව නමයක්. භව නමයක් දන්නවද? සංඥා සංඤී භව අසංඤී භව නේව සංඤී ඥා සංඤී භව. ඒකවෝකාර භව චතුවෝකාර භව පංචවෝකාර භව. කාම භව රූප භව අරූප භව. භව නමයක් තියෙනවා. හැබැයි අර තුන් භවයම තමයි වෙනම නවකට විස්තර කරන්නේ. පටිච්චසමුප්පාද අංග 12ක් තියෙනවා. 201ක් තියෙනවා. මේ 201 විභාග කරන්න. පරීක්ෂා කරන්න. සොයන්න. ඕනම තැනකින් අරගෙන මේ පරීක්ෂණය කරපු කෙනෙකුට හම්බෙන්නේ කරුණු දෙකයි. ඒ තමයි නාමයේ රූපයයි. වෙන එකකට බෙදන්න බෑ. එහෙනම් එයින් අපි අධ්‍යාත්මික 6යි බාහිර 6යි ඒ දෙක නිස්සගා හැදෙන සිත් හයක් ගැන අපි කතා කළා මෙච්චර දවස්. දැන් කියනවා ස්පර්ශ හයක්. ඔය කරුණු තුන එකතු කරන්නේ කවුද? ඇස, රූප, දැකීමේ සිත. කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි. තින්නම් සංගති පසෝ. කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. චක්කු සම්පස්ස. සෝත සම්පස්ස. ගාන සම්පස්ස. ජීවහා සම්පස්ස. කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ලෝකේ ස්පර්ශ හයයි තියෙන්නේ. වෙන එකක් නැහැ. අයි තවත් එකකට බෙදන්න බෑ. මේ හයම නාම ධර්ම. ඇසට රූපයක් ස්පර්ශ වුණොත් විතරයි එතනින් එහාට ප්‍රවෘත්තිය ගන්න පුළුවන්. නැත්නම් එතනින් එහාට ප්‍රවෘත්තියක් ගෙනියන්න බෑ. අන්ධයට ඇසට රූප ස්පර්ශ වෙන්නේ නැහැ. එතන ඉඳලා සිත් පෙලක් හැදෙන්නේ නැහැ. බීරි පුච්චලයට කනට ශබ්ද ස්පර්ශ වෙන්නේ එතන ඉඳලා සිතේ ප්‍රවෘත්තියක් එතනින් එහාට ගෙනියන්න බෑට. ඒ පිළිබඳ ඒ ඉන්ද්‍රියන් පිළිබඳව. නාසය හරියට ක්‍රියාත්මක නැත්තම් ඒ ගඳ සුවඳ යට දැනෙන්නේ ඒ සිත් පෙළ ඉදිරියට ගෙනියන්න බෑ. ඒ ස්පර්ශය සිද්ධ වෙන්න ඕනේ. දිවට රස ස්පර්ශ වුණොත් එතන ඉඳලා ප්‍රවෘත්තිය ගෙනියන්න පුළුවන්. කොහොමද යන්නේ? විඳිනවා. හඳුනා ගන්නවා බලවත් වෙනවා. නැද්ද? වේදනා සංඥා සංකාර විඳිනවට කිව්වා වේදනා කියලා හඳුනා ගන්නවට කිව්වා සංඥා කියලා බලවත් වෙනවට කිව්වා සංස්කාර කියලා විඥාණය ඔන්නේ කරුණු තුන උඩ තියෙනවා එතකොට විඥාණයට පැවැත්මක් තියෙනවා. එහෙනම් ස්පර්ශය කියන එක නාම ධර්මයක්. ස්පර්ශය පුජ්‍යලයක් නෙමෙයි. සත්වයක් නෙමෙයි. ජීවියෙක් නෙමෙයි. කරුණු තුනක් එකතු කරලා නිහඬ වෙනවා. කරුණු තුනක් එකතු කරලා නිහඬ වෙනවා. උපමාවක් මෙට කලින් උච්චිව කෝපි කුඩු ටිකක් මෙතන තියෙනවා. උතුරන වතුර ටිකක් තියෙනවා. සීනි ටිකක් තියෙනවා. ද්‍රව්‍යයන් තුන තුන් පැත්තක තියෙන. මේක කෝපි එකක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ද්‍රව්‍යයන් තුනකට ස්පර්ශ වෙන්න ඕනේ. නැත්තම් කවදාවත් කෝපි එකක් වෙන්නේ නැහැ. ඇස පැත්තක තියෙනවා. බාහිර රූප තියෙනවා. හැදෙන සිතක් තියෙනවා. කර්ණ තුන තුන් පැත්තක තියෙන තාක්කල් සිතක් හදන්න බෑ. සිත තියෙන පැත්තේ හදන්න මේ දෙක ස්පර්ශ වෙන්න ඕනේ. තින්නස් සංගති පස්ස. ඒ ද්‍රව්‍යයන් තුන එකතු වෙන තැන තියෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ සත්‍යයද? නාම ධර්මයක්. විඥානය කියන්නේ සත්‍යයද? අර ඇසයි රූපය නිසා හැදුනේ. ඒක සත්‍යෙක් නෙමෙයි. ඇයි ඇසයි රූපය නිසානේ හැදුනේ? ඇස කියන්නේ සත්‍යෙක් නෙමෙයි. බාහිර රූප කියන්නේ සත්‍යෙක් නෙමෙයි. මොනවද තියෙන්නේ එහෙනම් එතකොට? විඥානයේ නාම ධර්මයක්, ස්පර්ශයේ නාම ධර්මයක්, ඇස රූප ධර්මයක්, බාහිර රූපේ රූප ධර්මයක්. නාම රූප දෙකක් තියෙනවා. එහෙනම් ස්පර්ශ හයම මොනවද? සෝත සම්පස්ස. කන බාහිර ශබ්ද දෙක නිසා හැදෙන සිත තින්න සංගති පස්සෝ කර්ණ තුන එකතු වෙන තැන ස්පර්ශයයි. ස්පර්ශය නාම ධර්මයක්, විඥානීය නාම ධර්මයක්, කණයි, ශබ්දයයි, රූප ධර්මයන්. කන සත්‍යයකට අයිතිත් නැහැ. බාහිර ශබ්දයේ සත්‍යයකට අයිතිකුත් නැහැ. කන කියන්නේ සත්‍යයේද? එහෙනම් මොනවද? සුද්ධාස්තක කලාපයක් තියෙනවා. සුද්ධ කියන්නේ පිරිසිදු, අෂ්ට කියන්නේ අටට, කලාප කියන්නේ සමූහයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඔය සුද්ධාස්තක කලාපය. මේකේ ඇහි, නාසයේ, දිවේ, ශරීරයේ ඒකට පුච්චලය කියන වචනයක් දාලා තියෙනවා. දැන් මේකට තව වචනයක් කියනවා. කාය ප්‍රසාද රූප කියනවා. අයිති කයට. කයනේ මේක තියෙන්නේ. පාලනය කරන්නේ කවුද? මේක දැනගෙන ඉදිරියට යන්න. කන මට පාලනය කරන්න බෑ. පුළුවන්ද? ඇස පාලනය කරන්න පුළුවන්. බෑ. කන අයිති ශරීරයට, ඇස අයිති ශරීරයට. එහෙනම් මේක කවුද පාලනය කරන්නේ? කරුණු 10ක් තියෙනවා. අපි 8යි දන්නේ සුද්දාෂ්ටක කලාප හැටියට. ශරීරයට අයිති නිසා කාය ප්‍රසාද රූප කියන ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ. ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ. එතකොට ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ කවුද? ඒ සතර මහා භූතයෝ. ඒ සතර මහා භූතයන්ට බලයක් තියෙනවා. කවුද ඒ බලය දුන්නේ? කර්මයෙන්. කර්මය සකස් කළේ තණ්හාවයි. තණ්හාව තියෙන පුච්චලයේ කර්ම කරන්නේ තෘෂ්ණාව නැති පුච්චලයේ කර්ම කරන්නේ තණ්හාව ක්ලේශයක්. තණ්හාව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තණ්හා තියෙනවා නම් උපාදානයක් තියෙනවා. ඒ කරුණු තුනම කෙලෙස්. කෙලෙස් වෙනවද සිත කර්ම රැස් කරනවා. කර්ම රැස් කරනවද විපාක ටිකක් ලැබිලා තියෙනවා. වාඩි වෙලා ඉන්න විපාක ටික. බණ කියන්නේත් විපාක ටික. බලන්න සත්‍යයේ පුච්චලේද වාඩි වෙලා ඉන්නේ නාම රූප දෙකක්ද කියලා. විඥානයක් තියෙනවා. මටත් තියෙන විඥානයක්. ඔයයන්ටත් තියෙන විඥානයක්. විඥානය කියන්නේ සත්‍යයක්ද පුච්චලෙද්ද? හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයක්. නාම රූප දෙකක් තියෙනවා. විඳිනවා. ඒක නාම ධර්මයක්. සංඥා හඳුනා ගන්නවා. ඒක නාම ධර්මයක්. සංස්කාර සිත බලවත් වෙනවා. ඒක නාම ධර්මයක්. තියෙනවද? ඒතර වේදනා සංඥා සංස්කාර විඥාන කියලා ධර්මතා හතරක් තියෙනවා. ඒ නාම. අනිත් එක රූප. ඒ ටික ලැබිලා නැද්ද දැන්? විඥානයක් ලැබිලා තිනවා. නාම රූප දෙකක් ලැබිලා තිනවා. ආයතන හයක් නැද්ද? චක්ක ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. ආයතන හයක් නැද්ද? ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැද්ද? දැන් මේ ස්පර්ශය පෙන්වන්න මේ හදන්නේ. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවද නැද්ද? හැට රූප, චක්ක සංපස්ස. කනට ශබ්ද සෝත සංපස්ස. නාසයට ගඳ සුවඳ ගාන සංපස්ස. දිවට රස ජීව සංපස්ස. කයට පහස කාය සංපස්ස. මනසට අරමුණු මනෝ සංපස්ස. ස්පර්ශ හයක් සිද්ධ වෙනවද ආයතන හයට? ඒ ස්පර්ශය නිසා විඳිනවද මම විඳිනවද? ස්පර්ශය නිසායි විඳින්නේ. ස්පර්ශයක් නොවනොත් මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් විඥානීය සත්‍ය පුජ්‍යලයකුත් නෙමෙයි නාම ධර්මයක්. ස්පර්ශය සත්‍යයකුත් පුජ්‍යලයකුත් නෙමෙයි නාම ධර්මයක්. ඒතර නාම රූප දෙක සත්‍ය පුජ්‍යලයේද වේදනා සංඥා සංකාර කියන්නේ නාම ධර්මයක්. සුද්දාෂ්ට කලාප රූප ධර්මයේ. සුද්දාෂ්ට කලාපයට සත්‍ය කියන්න බෑ. පුළුවන් ද සත්‍ය කියන සුද්දාෂ්ට කලාප. එහෙනම් මේකට කියන්න පුළුවන්. මේ ස්ටූල් එකකට කියන්න පුළුවන් සත්‍ය කියලායි. මේකෙත් තියෙන සුද්දාෂ්ට කලාපය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණයක් තියෙනවා. නාසයට තියලා බැලුවොත් ගන්ධයක් තියෙනවා දිවට තියලා බැලුවොත් රසයකුත් තියෙනවා පැතිරීමක් තියෙනවා මේ පැතිරීම තුල තමයි මේක තියෙන්නේ නැත්තම් කියන්න බෑ මේක කෑලි කෝටි ප්‍රකෝටි ගානකට කුඩු කරන්න පුළුවන්. මේක පැතිරීමක් තියෙනවා. ඒ කෑලි කෑලි පැතිරිලා තියෙන නිසා ඒ ස්වභාවයක් පේනවා. එහෙනම් තර විඥාන නාම රූප නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ස්පර්ශය නිසා විඳීම් දැන් ඒ ටික තියෙනවද නැද්ද? දැන් ඕකේ සත්‍ය පෙන්වන්නකෝ. පුජ්‍යලය පෙන්වන්නේ. නමුත් අපි දාගෙන තියෙනව නේද මනසේ. සත්‍යයක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, ජීවයක් තියෙනවා කියලා. අන්න ඒකට කියනවා අනවබෝධය කියලා. මේ නැති දෙයක් හැදුවේ කවුද? ඒ තමයි අර තණ්හාව. නැති දෙයක් ඇති දෙයක් හැටියට අපට හදලා පෙන්නලා දුන්නා භවෙන් භවයට අරගෙන යන තෘෂ්ණාව නිසා. එහෙනම් තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. එහෙනම් ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ස්පර්ශ 6යි 6ම නාම ධර්ම. ඊගාවට තියෙනවා වේදනා. ස්පර්ශ 6ම නාම ධර්ම. වේදනා තුල සිත ඇලෙනවද? ඇලෙනවා. සැප වේදනාව තුල සිත ඇලෙනවා. දුක් වේදනාව ප්‍රතික්ෂේප කරනවා. දුක් වේදනාව ප්‍රතික්ෂේප කරන්නේ සැප වේදනාව තුල ඇලෙන හින්දා. දුක්ඛ වේදනාව සිතින් බැහැර කරන්න උවමනාව තියෙනවා. ඒ උවමනාව කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන්නේ තණ්හාව. දුක්ඛ වේදනාව බැහැර කරගන්න. දැන් අපි කියන්නේ මේ දුක්ඛ වේදනාව තියාගන්න කියන එක නෙමෙයි කියන්නේ. දුක්ඛ වේදනාව බැහැර කරගන්න තියෙන කැමැත්තක්. ඒක තණ්හාවයි. දුක් වේදනාව අයින් කරගන්න. සැප වේදනාව ලං කරගන්න. කැමැත්තක් තියෙනවා. එහෙනම් එතන තියෙන තණ්හාව. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. එහෙනම් මේ තණ්හාව කියන එකට සිත තුල ලගින්න දුන්නොත් මොකද වෙන්නේ? ඒ තුල තමයි අර දුක් ටික එන්නේ. එහෙනම් ස්පර්ශ හයක්. එතකොට වේදනා හයක් තුල තණ්හාව තියෙනවද? චක්කු සම්පස්සජා වේදනා. ඒ තුල ඇලෙනවා. ඇහැ මූලික කරගෙන හටගන්න විඳීමක් තියෙනවා. චක්කු කිව්ව ඇහැ බාහිර රූප දෙක නිසා හැදෙන සිතක්. කර්ණු තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා. ඒ තුල සිත ඇලෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වේදනා පච්චය තණ්හා. හරිද? විඳිනවද යම් කිසි කෙනෙක් එතන ඇලෙනවා. වේදනාව තුල නෙමෙයි ඇලෙන්නේ. විඳීම තුනයි ඇලෙන්නේ. වේදනාව කියන එක රාතන් වහන්සේට දැනෙනවා. රාතන් වහන්සේට වේදනාව දැනුණාට රාතන් වහන්සේ විඳින්නේ අපි වේදනාව තුල හොයන්නේ සුඛ වේදනා. දුක් වේදනා බැහැර කරනවා. සුඛ වේදනාව තුල ඇලෙනවා. සුඛ වේදනාව තුල ඇලෙනවද? අපිට විඳවන්න වෙනවා. රාතන් වහන්සේ විඳවන්නේ විඳිනවා. චක්කු සම්පස්සජා වේදනා රහතන් වහන්සේට තියෙනවා. සෝත සම්පස්සජා වේදනාවක් තියෙනවා. හැබැයි තණ්හාවට යන්න දෙන්නේ. ඒ නාම ධර්මය හට ගන්න දෙන්නේ. එතන වේදනාව කියන්නේත් නාම ධර්මයක්. තණ්හාව කියන්නේත් නාම ධර්මයක්. ඒතකොට වේදනාව නැමැති නාම ධර්මය තණ්හාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. රහතන් වහන්සේ මොකද කරන්නේ? රහතන් වහන්සේට වේදනාව දැනෙනවා. විඳින්නේ. විඳින්නේ අපි එහෙන් දැක්කා ලස්සන නම් විඳිනවද? ඊට පස්සේ මොකද වෙන්නේ? විඳවන්න වෙනවා. කයෙන් ශබ්දයක් අහනවා විඳිනවා. ඒ තුල සිත ඇලෙනවද? විඳවන්න. ඒ නැවත නැවත හොයනවනේ. ඒක නාම ධර්මයක්. මෙන්න තෘෂ්ණාව හට ගන්න ආකාරය. ඒතර ගාන සම්පස්සජා වේදනා. නාසය මූලික කරගෙන හට ගන්න විඳීමක් තියෙනවා. නාසය, බාහිර ගන්ධය දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා බාහිර ගඳ සුවඳක් නාසයට ස්පර්ශ වුනේ නැත්තම් විඳින්න බෑ. එතකොට නාස්‍ය පුජ්‍යලෙක් සත්‍යකුත් නෙමෙයි. බාහිර ගන්ධය පුජ්‍යලෙක් සත්‍යකුත් නෙමෙයි. දෙක නිසා හැදෙන සිත පුජ්‍යලෙක් සත්‍යකුත් නෙමෙයි. කර්ණු තුන එකතු කරන ස්පර්ශය පුජ්‍යලෙක් සත්‍යකුත් නෙමෙයි. ඒ ස්පර්ශය නිසා විඳින වේදනා විඳීම් පුජ්‍යලෙක් සත්‍යකුත් නෙමෙයි. එහෙනම් මොකද්ද? හේතුඵල ධර්මතාවයක්. හේතු අයින් කරොත්. ତොර රහතන් වහන්සේ වේදනාවෙන් අයින් කරනවා. තණ්හාවට ගියොත් තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති ඔන්න ලැබිලා ඉවරයි දැන් ලැබිලා නැද්ද එහෙනම් දැන් මේ වේදනාපච්චය තණ්හා කියන තැන තියෙන්නේ ඵල හේතු සම්බන්ධයක්. මේ පටිච්චසමුප්පාදය තමයි ලස්සට මේක විස්තර වෙන්නේ. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කැනති කියන තැන තියෙන්නේ හේතුඵල සම්බන්ධයක්. උපාදානපච්චය භව කියන තැන තියෙන්නේ හේතුඵල සම්බන්ධයක්. භව තුනක් ප්‍රවෘත්තියක් නෙපෙන්නනේ පටිච්චසමුප්පාදය තුලේ. හැබැයි වේදනාපච්චය තණ්හා කියන තැන ඵල හේතු සම්බන්ධයක්. හැබැයි 12ම ඵල 12මත් හේතු මේක පස්සේ ඉදිරියේදී කාංකා විතරන විසුද්ධියේදී දේශනා කරනවා. එතකොට අහගන්න. අතිශය ගැඹීරයි පටිච්චසමුප්පාද ධර්මය. ලොකු වෙලාවක් යනක දේශනා කරන්න. ඔය එකින් එක එකින් එක කරුණු දේශනා කරන්න ඕනේ. එහෙනම් නාම ධර්මයක්. ස්පර්ශය කියන්නේ නාම ධර්ම. ස්පර්ශ හයයි. වේදනා හයම ඇහෙන් වින්දත්, කනෙන් වින්දත්, නාසයෙන් වින්දත්, දිවෙන් වින්දත්, කයෙන් වින්දත්, මනසෙන් වින්දත් වේදනා හයම මොනවාද? නාම ධර්ම. නාම ධර්ම කියන්නේ සිත තුළ හටගන්න දේ. සිතත් එක්ක බැඳිලා තියෙන දේ. සිතුවිලිත් එක්ක බැඳිලා තියෙන දේ. නාම ධර්ම. සිත හා සිතුවිලිත් එක්ක. වේදනා හයම නාම ධර්ම. හැබැයි ඒ වේදනා හයම නාම ධර්ම හදන්න නම් සයි රූපයයි කණයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි ශරීරයයි පහසයි මනසයි අරමුණුයි තියෙන්න ඕනේ. හොඳයි නැති වුණොත් ඒවා හේතුන අයින් කළොත් ඵල නිරෝධයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය. ඇසයි රූපයයි නැත්තම් එතන ඉඳලා ප්‍රවෘත්තියම නැහැ. පිළිගන්නවද? මොනවාද නැති ප්‍රවෘත්තිය? චක්කු විඥානයක් නැහැ, චක්කු සම්පස්සයක් නැහැ, චක්කු සම්පස්ස වේදනාවක් නැහැ. කනයි ශබ්දයයි නැත්තම් ඉදිරි නාම ධර්ම තුනම නැහැ. එතනින් එහාට ප්‍රවෘත්ති ඉවරයි. වේදනාවක් නැත්තම් තණ්හාට වලට යන්න බෑ. තණ්හා නැත්තම් උපාදානත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අවිච්ඡා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එහෙනම් නැති කරන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව තියන්නේ තණ්හාවෙන්ද? තෘෂ්ණාව තියෙන තාක්කල් අවිද්‍යාව තියෙනවා. තෘෂ්ණාව චූට්ටක් තියෙනවද? අවිද්‍යාවත් ඒ තරමටම තියෙනවා. අවිද්‍යාව චූට්ටක් තියෙනවද? තණ්හාවත් ඒ ප්‍රමාණයටම තියෙනවා. දෙකම එකට අයින් වෙන්නේ. අවිද්‍යාව තණ්හා දෙක. එහෙනම් වේදනා හයම නාම ධර්ම. මේ කරුණු 201ක් මම විස්තර කරනවා. මේ 201 බෙදුවාම සත්‍යයේ පුච්චලේ කෙනෙක් පිළිබඳව මෙච්චර කාලයක් තිබ්බ දික්ටි අයින් වෙනවා. සත්‍ය පුච්චලේ නැහැ. නාම රූප දෙකක් තියෙන කියලා හරියටම පැහැදිලි පිරිසිදුයි සිත ස්ථාවරයි. සිත හොඳට අවබෝධ කරගෙන ඉවරයි. නාම රූප දෙකක් තියෙන කියලා. ඊට පස්සේ අපි කාංකා විතරණ විසුද්ධියේදී යන්නේ ඒ නාම රූප දෙකේ හේතු හොයන්ට. දැන් අපි මෙහෙම ඉඳගෙන හේතු හොයන්න ගියොත් පුජ්‍යලේ පිළිබඳව හේතු හොයන්න වෙනවා. පුජ්‍යලේ හැදුනේ කොහොමද කියලා. පුජ්‍යලේ හැදෙන්නේ පුජ්‍යලෙක් ඇත්තෙත් නැහැ. අර තණ්හාවත් එක්ක බැඳිච්ච සිතුවිලිස් වල ස්වභාවය නිසා සතර මහා ධාතුන්ගේ ආකාරයක් හදලා තියෙනවා. කෙනෙක් මිටි කෙනෙක් කුසයි කෙනෙක් සුදුයි කෙනෙක් කළුයි කෙනෙක් අඩු වයසෙන් ඒ රූප කලාපවල ප්‍රවෘත්ති අවසන් වෙනවා. කෙනෙක්ගේ රූප කලාපවල ප්‍රවෘත්ති දීර්ඝ කාලයක් තියෙනවා. මනසෙන් විඳින්නෙත් එහෙමයි. ශරීරයේ හැදිලා තියෙන රූප කලාප නිර්මාණය කරලා තියෙන්නේ ඒ තණ්හාව මූලික කරගෙන හටගත්ත සිතුවිලි. කොහොමද මේක තේරුම් ගන්නේ? දැන් බලන්න උදාහරණයක් කියන්නම්. දුප්පත් අසරණ අසරණ පවුලක් ඉන්නවා. ඒ ගෙදර තියෙනවා රූපවාහිනියක්. හැබැයි බොහොම පරණයි. ඒකේ රූප පේන්නේ බොඳ වෙලා. අර ඩොට් ඩොට් ඩොට් වැටිලා පේන්නේ ඒකේ රූපය. දුප්පත් අසරණ ගියා. සාමාන්‍ය මධ්‍යම පැලැන්තියේ ඉන්න ගෙදරක රූපවාහිනියක් තියෙනවා වර්ණ රූපවාහිනියක්. ඒක එක්ක හොඳ POTV එහෙම නැත්තම් ඩයලොග් හොඳට ඒකේ රූප පේනවා. සිටු මැදුරු රජ මාලිකාවල් වල මහා මන්දිරවල මේ බිත්තිය තරම් විශාල රූපවාහිනියක් නැද්ද? අර තුන් දෙනාටම හටගන්න එකම සිතයි. චක්කු විඥානය. දැන් මම මේ කියන එක තේරෙනවද දන්නේ අර අතු පැලේ අසරණ දුප්පත් මිනිස්යාර ඩොට් ඩොට් වැටිච්ච රූපවාහිනියත් බලලා යාට සිතක් හැදෙනවා. ඒ යසයි රූපය නිසා සිතක් හැදෙනවා. අර මධ්‍යම පැලැන්තියේ ඉන්න කෙනෙක් අඟල් 32ක අඟල් 40ක ඒ ආකාරයක වර්ණ රූපවාහිනියක් තුලින් බලලා එයාටත් හැදෙන සිතක්. අර මහා මන්දිරයක සිටු මැදුරක තනිකර බිත්තියක් පුරාවට දාගෙන ඉන්න රූපවාහිනියක්. නැද්ද එහෙම? එයාටත් ඇදෙන සිතක්. එතකොට මේ සිත තුන් ආකාරයකට හැසිරලා තියෙනවා. පුජ්‍යලය තුනට. අරයට චක්කු විඥානේ හීනයි. මධ්‍යම පැලැන්ති එක්කෙනාට චක්කු විඥානේ මධ්‍යමයි. අර සිටු මැදුරේ රජ මාලිගාවෙන් ඉන්න එක්කෙනාට චක්කු විඥානේ අතිශය ප්‍රණීතයි. එහෙනම් මේ විඥානය කියන එකත් හේතුඵල හැබැයි ආකාර තුන වෙනස් කළේ කවුද? කර්මයේ විසින්. සෝත විඥානයත් ඒ වගේ. දුප්පත් අසන්න මිනිස්සෙක්ගේ ගෙදරක තියෙන ස්විච් එක දාපම කර කර කර කරස් ගාලා රේඩියෝ එකක් වැඩ කරන යන්තම් ඇහෙන කන තියලා අහගෙන ඉන්න. නේ. සාමාන්‍ය මධ්‍යම පලන් තියෙන කෙනෙක්ගේ ගෙදරක හොඳට තමන්ගේ නිවසේට විතරක් නෙමෙයි ටිකක් අහල පහලටත් ඇහෙන්න. ඒස් යන්ත්‍ර තියෙනවා. ගොන් ඉදිරි යන්ත්‍ර. සිටු මෙදුරක රජමාලිකාවක ඉන්නයි තියෙන එකක්. ඒක කොහොමද? ඊ타ත්ම මිහිරි ශබ්ද නෙමෙයි දෙවන්නේ කියන්නේ. අරයටත් තියෙන සෝත විඥාන. එයා ඒ තුල ඇලෙනවා. මධ්‍යම පැලැන්තේ ඉන්න පුච්චලයටත් තියෙනවා ඒ සෝත විඥානය. එයා ඒ ප්‍රමාණයට ඇලෙනවා. අර සිටු මැදුරු මහා මාලිගාවල් වල ඉන්න අයට එයාටත් හැදෙන සෝත විඥානය. කන ශබ්දය නිසා සිතක් හැදෙනවා එයාටත්. හැබැයි ඒ සිත අතිශය ප්‍රණීතද නැත්. ප්‍රණීතද නැත්. ඇයි මේ තුන් ආකාරය? කර්මයේ විසින් සකස් කළේ. එහෙනම් මේ රූප කලාප විතරද මේ කර්මයේ විසින් සකස් කරන්නේ? සුවඳ වර්ග. අර දුප්පත් අසරණ මිනිස්සයා ගහෙන් මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා ගේ සුවඳ කරන්න ඉස්සරහින් තියලා තියයි. ඇතුලේ. මැදේම පැලැන්තේ ඉන්න පුච්චලයා සාමාන්‍ය ප්‍රශ්න එකක් ගෙනලා කාමරේ නිවසේ ගහලා එක සුවඳවත් කරගනි. අර සිටු මැදුරු වල මහා මාලිගාවල් වල රජ රජ ගෙදර ඉන්න අය එංගලන්තයෙන් ප්‍රංශයෙන් ගෙනාපු සුවඳ විලවුන් මුළු නිවස පුරාම ස්ප්‍රේ කරන්නෙත් තුන් දෙනාටම හැදෙන්නේ සිත් තුනක් ගාන විඥාන අර අසරණ දුප්පත් මිනිස්සයා එයාටත් ගාන විඥානයක් හැදුනේ අර මල් ටික ගෙනත් තියාගෙන එතනින් එහාට යනකොට ඒක සුවඳ දැනිලා සිතක් හැදෙනවා මධ්‍යම පළන්තියේ ඉන්න පුච්චලයට ඒ තමන්ගේ නිවස තුළ පතුරවගෙන ඉන්න සුවඳාකාරී එතන සිතක් හැදෙනවා අර මහා මන්දිරවල ඉන්න පුච්චලයට ප්‍රණීතද? හීන, මධ්‍යම, ප්‍රණීත. ඒ ආකාරයට හැදෙනවද සිත්? කවුද හැදුවේ? එහෙනම් මේ ශරීරේ රූප කලාපවලක් තියෙනවද වෙනසක්? දවස් දෙකකට රූප කලාප පවතිනව නැති වෙනවා. මව කුසෙන් බිහි වෙලා එක දවසයි දෙකයි රූප කලාපවල ප්‍රවෘත්ති අවසන්. 15ක් 20ක් 30ක් 40ක් ඉඳලා රූප කලාපවල ප්‍රවෘත්ති අවසන් වෙනවා. 80යි 90යි හොඳට ඇවිදලා ගෙදර දොලේ වැඩපල කරගෙන ඉන්නවා. රූප කලාප ප්‍රවෘත්තිය තියෙනවා හොඳට. නැද්ද? එහෙනම් මේ නාම රූප දෙකම හේතුඵලද? නැද්ද? මොනවද හේතු? කර්මයේ හේතු. ඒතර කර්මය කිව්වේ සිත බලවත් වෙච්ච ආකාරය තණ්හාවත් එක්ක හැසිරුණු ස්වභාවයයි කර්මය කියන්නේ. තණ්හාව තියෙන තාක්කල් සත්‍යය කර්ම කරනවා. කර්ම කරපුවාම ලැබෙනවා විපාක. එතකොට ලැබෙන විපාක මොනවාද? විඥාන. අන්න අර හීන මධ්‍යම ප්‍රනීත විඥාන. දුප්පත් අසරණ පවුලක ඉන්න පුංචි ගෙයක ඉන්න ඒ මිනිස්සු ආහාර වේලක් ගන්නවා. කිරි හොදි ටිකක් පොල් සම්බෝල ටිකක් එක ඒගොල්ලෝ ආහාර ටිකක් ගන්න මොන හරි එකට එක්ක. මධ්‍යම පැලැන්තිය ඉන්න. එයාලට දිවයි රසය නිසා සිතක් හැදෙනවා. මධ්‍යම පැලැන්තිය ඉන්න අය. එයාලා වෑංජන දෙකක් තුනක් එක යම් ආකාරයකට ප්‍රණීත ආකාරයකට හදා ගන්නවා. අර රජමාලිගාවල් වල ඉන්නේ. පාර යන කොටත් සුවඳයි. ගේ ඇතුළේ නෙමෙයි සුවඳ දෙන්නේ. පාර යන කොටත් ඒ සුවඳ හීන, මධ්‍යම, ප්‍රණීත. තියෙනවද නැහැ? එතකොට දැන් එයාලා ඒ ආකාරයෙන් එතකොට හීන වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රණීත වශයෙන් දිවෙනොත් ඉඳිනවද? මොකක් අනුවද? තණ්හාව අනුව කරගත්ත කර්ම අනුවයි. අරගොල්ලෝ අර විදිහට විදි. තණ්හාවත් එක්ක පැටලිලා බලවත් වෙච්ච සිත් හැබැයි ඒගොල්ලෝ පෙරභව වල හොඳට දීලා තියෙනවා. හොඳට බෙදලා තියෙනවා. හොඳට දන් දීලා තියෙනවා. ඒ අනුව ලැබෙනවා. දැන් ඔයත්තුත් මධ්‍යම ප්‍රමාණයට දීලා තියෙන මධ්‍යම ප්‍රමාණය ලැබෙනවා. අරගොල්ලෝ දීලා තියෙන්නේ බොහොම හීන වශයෙන් දීලා තියෙනවා හීන වශයෙන් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මනාපදේ දෙන්න මනාපදේ ලබන්න. මනාපදේ දෙන්න මනාපදේ ලබන්න. අමනාපදේ දුන්නොත් ලැබෙන්නේ අමනාපදේ. තේරෙනවද? එහෙනම් තණ්හාවත් එක්ක නෙමෙයිද මේක බැඳිලා තියෙන්නේ. එහෙනම් විඳීම තුළ නෙමෙයිද තණ්හා වෙන්නේ. වේදනාපච්චය තණ්හා. එතකොට තණ්හාව කියන එක සංසාර ප්‍රවෘත්තියට හේතුද? ඉතින් හේතු අයින් කරමුකෝ. ප්‍රවෘත්තියට කැමතිද? අප්‍රවෘත්තියට කැමතිද? සසර ගමනට කැමතිද? ගමන නවත්තන්න කැමතිද? එහෙනම් මොකක්ද අයින් කරන්න ඕනේ? හේතු අයින් කරන්න. ඵල නිරෝධයක් තියෙනවා. හේතු අයින් කරොත් ඵල නිරෝධය. ඒතකොට හේතුව මොකද්ද? තණ්හාව. ඒ තණ්හාව මූලික වෙලා හටගත්ත සිතේ බලවත් ස්වභාවය. ඒක හොඳ පැත්තට බලවත් වුණා කුසල කර්ම නරක පැත්තට බලවත් වුණා අකුසල කර්ම දෙකම කෙරුවා එහෙනම් අකුසල කර්මයටත් විපාකයක් තියෙනවා කුසල කර්මයටත් විපාකයක් තියෙනවා දෙකම සංසාර ප්‍රවෘත්තිය රහතන් වහන්සේ අකුසල කර්ම කොහොමද කරන්නේ හැබැයි කුසල කර්ම වලට රහතන් වහන්සේගේ කුසල කර්ම වලට ප්‍රවෘත්තියක් කරන් දෙන්න බෑ. ඇයි? ක්‍රියාසිට. දිත්තේ දිත්තමත්තා. සුතේ මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් දැක්කනම් ඇහුණනම් දැනුණනම් ගත්තනම් මනසින් ගත්ත විතර එතනින් ඉවරයි අපි දැන් මොකද කරන්න ඕනේ එතකොට තණ්හාවත් එක්ක ඇසුරු කරනවද අද ඇසුර නවත්තලා මෙතනින් එළියට යනවද ආශ්‍රය කවදාරි කරන්න වෙනවා ආශ්‍රය නවත්තන්න වෙනවා එහෙනම් අපිට කරන්නේ අනර්ථයක් නේද අපිට කරන්නේ මහා පිළීමක් පීඩාවක් නේද? මහා වදයක් කරදරයක් නේද මේ තණ්හාව කියන්නේ? හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවා. ඒ ඵල නිරෝධය තමයි රූපස්කන්ධයේ පැවැත්ම අවසන්. මේ සතර මහා ධාතු හේවත් සුද්දාස්ත්‍ර කලාපයේ ප්‍රවෘත්ති අවසන්. විඳීම හේවත් වේදනාවගේ පැවැත්ම අවසන්. 108 ආකාරයක් තියෙන වේදනාව. සංඥාස්කන්ධයේ පැවැත්ම අවසන්. ඒ ඒ හේතුඵල හේතු ටික අයින් කරා ඵල නිරෝධයක් තියෙනවා. සංස්කාරය සංස්කාර ස්කන්ධේ පැවැත්ම අවසන්. විඥාන ස්කන්ධේ පැවැත්ම අවසන්. ඒ පුච්චලයට මොකද්ද කියන්නේ? පුච්චලයක් නෑ එතන. කොටස් පහේ නිවීමක් තියෙනවා. ඒක නියුනේ හේතු අයින් කරා. හැදෙන හේතු අයින් කරා ඵලය නිරෝධයි. රූපස්කන්ධේ හැදෙන හේතු අයින් කළා රූපස්කන්ධේ නිරෝධයි. වේදනාස්කන්ධය හැදෙන හේතු අයින් කළා වේදනාව නිරෝධයි. සංඥාව හැදෙන හේතු අයින් කළා සංඥාව නිරෝධයි. සංස්කාරයන් හැදෙන හේතු අයින් කළා සංස්කාර ස්කන්ධය නිරෝධයි. විඥාන ස්කන්ධය හැදෙන හේතු හේතු අයින් කළා විඥාන ස්කන්ධය නිරෝධයි. වේදනා ස්කන්ධය හැදෙන හේතු ස්පර්ශයයි. පසපච්චය වේදනා. සංඥා ස්කන්ධය හැදෙන හේතු ඒත් ස්පර්ශයයි. සංස්කාර ස්කන්ධය හැදෙන හේතු ඒත් ස්පර්ශයයි. විඥාන ස්කන්ධය හැදෙන හේතු නාම රූපච්ඡය විඥානයි. තේරෙනවද කියන එක? විඥානපච්චා නාම රූපං නාම රූපච්චේ විඥාන. එහෙම අහලා තියෙනවද? ඒ කොහොමද? විඥානපච්චා නාම රූපං කියන්නේ අවිජ්ජාපච්චා සංඛාර සංඛාරපච්චා විඥාන. එතන කියන්නේ පෙර භවයයි වර්තමාන භවයයි සම්බන්ධ වෙච්ච ආකාරය. සංස්කාර කිව්වේ කුසල අකුසල සිතුවිලි අකුසල. කුසල අකුසල සිතුවිලි කුසල අකුසල චේතනා. කුසල අකුසල කර්ම. ඒ අනුව හැදුණු විඥානය ප්‍රතිසන්දි විඥානය. එතන ඉඳලා විඥානපච්චා නාම රූප. නාම රූපපච්චා විඥානං එතන ඉඳලා. සංකාරපච්චා විඥානං විඥානපච්චා නාම රූපං. නාම රූපපච්චා විඥානං එතන ප්‍රතිසන්දි ගත්ත විඥානය තියනවාද? එතන ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම නාම රූපපච්චා විඥානං. පටිච්ච සමුප්පාදේදී ඉස්සෙල්ලාම එන්නේ ප්‍රතිසන්දි විඥානය සංකාරපච්චය විඥානම් මව කුසේනම් ගැබ් ගatti අර රූප කලාප වලට සම්බන්ධ වෙන්නේ ප්‍රතිසන්දි විඥානයයි. එතන ඉඳලා නාම රූප දෙක වැඩෙනවා. කලලේ. එතන විඥානපච්චය නාම රූපං. එතන ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වා නාම රූපච්චය විඥාන. එයි ගැබ් ගත්ත තැන ඉඳලා විඳිනවා. හඳුනා ගන්නවා සිත බලවත් වෙනවා. ඒ නාම ධර්මයන් තුන උඩ විඥානය පවතිනවා. එතකොට නාම රූපච්ඡ විඥාන. ප්‍රතිසන්දි විඥානපච්ච නාම රූප. පැහැදිලිද මේක හොඳට වෙන් කරගන්න. ඒතර විඥානය කියන්නේ සත්‍ය පුංචලෙන් නෙමෙයි. නාම රූප කියන්නේ සත්‍ය පුංචලෙන් නෙමෙයි. තණ්හාව නිසා සකස් වෙච්ච සිතේ බලවත් ස්වභාවයන්. එහෙනම් තණ්හාව කියන ධර්මතාවය සිත තුළ තියාගෙන අසුරු කරන්න හොඳ කෙනෙක්ද අයින් කරන්න ඕනේ. ඉතින් කවද්ද ඔක කරන්නේ? අද කරන්නත් පුළුවන් ඔන්න. අද කරන්නත් පුළුවන්. මේ ධර්මයට කාලයක් නෑ කාලිකයි. කාලයක් තියෙනද මේ ධර්මෙට? දැන් අවසන් කරන්න පුළුවන් දැන් අදරයි. අකාලිකයි කියුවේ ඒකයි. සම්දික්තිකයි. තමන්ගේ නුවණින් දැනගන්න. අකාලික. එහි පස්සෙකෝ. මේ ඇවිල්ලා බලන්න මේක. මේක දැකලා තේරුම් ගන්න එක. තථාගත දහම. දැකලා තේරුම් ගන්න. ඒ දැකීමට කියනවා බෞද්ධ දර්ශනය. බුද්ධියෙන් දැකී. බෞද්ධ දර්ශනය. එහෙනම් අද ධර්ම දේශනාව අවසන් කරන කාලේ අවසන් වෙනවා. ඉදිරියේදී අහන්න. එතකොට ස්පර්ශය ගැන කිව්වා, වේදනාය ගැන කිව්වා, ඒවා නාම ධර්ම. ඊට පස්සේ සංඥා ගැන හයක් තියෙනවා, සංචේතන හයක් තියෙනවා. විතර්ක හයක් තියෙනවා, ਵਿਚාර හයක් තියෙනවා. ඒවා ඉදිරි ධර්ම දේශනාවලදී අහගන්න පුළුවන් මේ තණ්හාවත් එක්ක පැටලිලා මේවා ක්‍රියාත්මක වෙන්න ආකාරය. එතකොට අපිට හොඳටම තේරෙනවා, පැහැදිලි වෙනවා මේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා. ඒ පිළිබඳව අවබෝධය එනකොට මේ සක්කාය දිට්ඨි කියන එක දුර්වල වෙනවා. දන්නවා සක්කාය දිට්ඨියට මොකද කරන්න ඕනේ කියන එකනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස මේ භවයේ මේ සංයෝජන තුනවත් අයින් කරගත්තොත් අපි ජයග්‍රහණයක් ලැබුවා නැත්තම් මේ පුළුවන් හැබැයි උත්සාහ කරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ වෙර වඩන්න ඕනේ මහන්සි ගන්න ඕනේ උනන්දු වෙන්න ඕනේ සතර සතිපට්ඨානය තුලම සිත තියන්න සිතට දෙන්න එපා යාලේ යන්න හොඳට පස්සෙන් යන්න සිත තියන්න බලන්න යා කොහෙද යන්නේ කියලා එයා යන්නෙම අර පෙර ආපු ස්වභාවයටයි යන්නේ අවිද්‍යාව තුළට යන්න හදන්නේ නෑ හොඳට ඉන්න කල්පනාවෙන්. ඒකට කියන සතිය හා යෝනිසෝ මනසිකාරය කියලා. සති කියන්නේ සිහිය, යෝනිසෝ මනසිකාරය කියන්නේ මනා නුවණ. මේ දෙක නැතුව බෑ. මෙයා අල්ලගන්න, මෙයාව තේරුම් ගන්න, මෙයාව අවබෝධ කරගන්න. සිත තමයි ජය ගන්න ඕනේ. ඇයි? මෙයා තමයි මේ විනාශය කරන්නේ. තණ්හාව ගොඩනගෙන සිටී. සිතේනේ ගොඩනගන්නේ තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයට අනුව මේ රූප ධර්මය හදනවා. සියලු රූප ධර්මයන් හදන්නේ නාම ධර්මයන්ට අනුව. මුළු ලෝකෙම හැදිලා තියෙන සිත අනුව නෙමෙයිද? මේ විශ්වය හැදලා තියෙන සිත අනුව නෙමෙයිද? මේ විශ්වයේ තියෙන සෑම දෙයක්ම මිනිසා සිතින් නිර්මාණය කරපුවා නෙමෙයිද?